කාලයේදීම ආනාපාන නිමිත්ත තුලම සිය රඳවාගෙනම සිටීමින් ආනාපානය කරමින්ම මේ ධාතු කොටස් මෙනෙහි කළ යුතුයදයි පහදා දෙන්න ප්‍රතිභාග නිමිත්ත යන කොමද්ද එය ආනාපාන නිමිත්තෙන් වෙනස් වන්නේ කෙසේද මේක මූලධර්ම පැත්තේ මේ ප්‍රශ්නේ යන්නේ ඒක නිසා මුකක් කලාවට මට කිය අහන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ කිව්වට මේට වැඩිය තමන් කරනකොට වැටහිච්ච දේ මට කියලා තිබ්බනම් මට තේරෙන්නේ මේකේ තියෙන මේ පොතකින් කියූපේ වගේක් නැවත විස්තර කරනවා. ඒ නිසා මොකද්ද කියන්නේ ප්‍රශ්න විතර පිළිසුදු නැහැ. නමුත් අපි වේලාවේ ප්‍රයෝජනේ සලකලා මේව ගත්තොත් ආනාපාන බව ආරම්භ කරන යෝගාවචරය පළමු ආනාපාන නිමිත්ත නිවරව හඳුනා ගැනීම. ආනාපාන නිමිත්ත කියලා කියන්නේ හැපෙන තැනට තියෙන වචනය. ඒ කියන්නේ නාසිකාග්‍රේ හෝ උඩුතල හෝ එතන ආනාපාන නිමිත්ත කියන හඳුනාගෙන ආනාපානසති භාවනා කරගෙන යාමේදී භාවනා විපස්සනාට නැංවීමේදී අපිට බෙදා දුන් ආනාපාන සති දෙක පොතේ දක්වන පරිදි නාම රූප පරිච්ඡේද භාවනා සහ පච්ච පරිග්ගා භාවනා කිරීමේදී ඒ උපදේශ පරිදි ධාතු කොටස් වලට හිත යොමු කිරීමේදී මෙන්න ධාතු කොටස් වලට හිත යොමු කිරීමක් කියලා නැහැ. ධාතු කොටස් මතු වෙනව නම් හොඳයි. ධාතු කොටස් වලට හිත යොදන්න යනවා කියලා කියන්නේ ආනාපානිය අමතක කරනවා කියන්නේ. එතනම ට්‍රැක් එක මාරු වෙනවා පොල් ගහ වේලෙන් කුරුණාකල් පාට දායිද කොහට දාපු වර්ධක එන්ජින් එක දුවනවා දැන්. ඉතින් කල්පනාට වඩනවා කල්පනාදී ගෙදුව. ඒ නිසා මෙතන ගියාට පස්සේ පොත්වල නම් ගොඩක් දේවල් තියෙනවා. මම ඒක හරි අකමැති පොත් දෙන්න. ඒක නිසා තමයි වැටෙන්නේ මොකද්ද කොහොමද වැටෙන්නේ කියලා කියනවනම් අන්න එතෙන්දී මේ සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ ඒක තේරුම් ගන්න යන්න පුළුවන්. ධාතු කොටස් වලට හිත යොමු කිරීමේදී මොකද්ද මෙතන වචනයක් කියලා තියෙන එක කියවන්න අමාරුයි. මුළු කාලයේදීම ආනාපාන නිමිත්ත තුලම සිය රඳවාගෙනම සිටිමින් ආනාපානය කරමින්ම ධාතු කොටස් මෙනෙහි කළ යුතුදයි පහදන්න. අර අර මුල ප්‍රශ්නේ පටලවාගෙන තියෙනවා. ඒ ධාතු කොටස් වලට හිත යොදන්න ඕනයි කියලා එහෙම එකක් නෙමෙයි ධාතු කොටස හිත යෙදෙනවා නම් ගුරුවරට වාර්තා කරන්න ඇත්ත ඇති ඇති. නැත්නම් ධාතු කොටස් මතු කරන්න උත්සාහ කරන්න බෑ. සමහර විටක මේ යෝගාවචර සමත පැත්තට යන කෙනෙක් නම් ධාතු මනස ධාතු කොටස් වලට තාම යන්නේ නැහැ. තාම යන්නේ එතකොට ආලෝක වලට හිත තැම්පත් ගතිය වලට. ඒක නිසා පොදුවේ නම් කියන්න පුළුවන් ආනාපානයේ ඒකාන්තයෙන්ම ආනාපානයේ තුලම හිතේ සිය රඳවාගත යුතුයි. මේ ධාතු කොටස් මෙනෙහි කරන්න බෑ මතුවෙන්නේ නැතු. ඒක ඉස්සල්ලා මේකේ ධාතු කොටස් මතු වුණාද නැද්ද Taman කොහොමද ඒව අඳුනාගත්තේ කියන එක නැතුව මේ ධර්ම මේ ප්‍රශ්නේ මූල ධර්ම වලට ගොඩක් බර වෙනවා. අනිකා පටිභාග නිමිති අනුකමද්ද ආනාපාන නිමිති විනාශන්නේ කෙසේද? පටිභාග නිමිත්ත කියලා කියන්නේ ආනාපාන හොඳට සංසිඳෙන. කියන්නේ ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස නැත්නම් හොඳට සංසිඳිලා ඒකට හිත හුරු ඒක හිත හොඳයි කියලා හිතා ගන්න. මේක තමයි මේ තැම්පත් ගතිය කියලා ඒකට බය වෙන්නේ නැතුව කලකොල වෙන්නේ නැතුව හොඳට ඒක තැම්පත් වුණාට පස්සේ එක්කෝ ශරීරේ පහසු ගති එහෙම නැත්නම් හිතේ අන්ධකාර නැහැ අවුලක් නැතුව හොඳ පිරිසිදු ගති මේ නිකන් සුදු බිත්ති අධ්‍යා බැලුවා වගේ නැත්නම් ගස්සස්යෙන් පේන ආකාශය වගේ හොඳට පේන්න පටන් අර ගන්නවා අන්ධකාරකේ ඉඳලා අරුණ නගින්න ලැහැත් වෙනවා වගේ. ඉර නගින්න ඉස්සලා අරුණ වැටෙනවා වගේ යාන්තම් නිකන් අරුණලු පේනවා වගේ තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒත් ඒක තමයි ප්‍රතිභාග නිමිත්ත සාමාන්‍ය ආරම්භ වෙන්නේ. ඒ විදිහට උඟාවක් වෙලා තාමත් නිසිනින්ද හේමම තැම්පත් වෙන්න තිබ්බොත් ඒ අරුණ නැග්ගා වගේ ඇවිල්ලා ආලෝක හොඳට පිටු වෙලා පිටු වෙලා ගුලි වෙලා තැටියක් වගේ හඳක් වගේ හැදිලා ලං ලං ලං වේගෙන එනකොට තමයි අපි සාමාන්‍ය ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ. ඒකට හිත බොහොම කාන්තිමත් ගතියක් තියෙනවා, ඇදලා යන ගතියක් තියෙනවා. සමහර පොයි කියන විදිහේ පිළිවෙලක් නැහැ. සමහරලාට සාමාන්‍ය ආලෝක කැටිති වශයෙන් ලප වශයෙන් පේනවා. ඒකට හිත ඇතුළු වුණා පස්සේ අර්පණාව කියලා කියනවා. ඇතුළු වෙන්න ආසන්නයේ තියෙන ආනාපානේ නෑ. ඒ වෙනුවට මතුවෙච්ච මේ ඒ ආලෝක සංඥාවට පහසු ගති වලට ප්‍රතිභාග නිමිත්ත කියලා කියනවා. හරියට අර්පණා වගේමයි. නමුත් මේ දෙක තාම එකතු වෙලා නැහැ. තාම හා වෙලා නැහැ. ඒ තාක්කල් ඒකට කියන්නේ ප්‍රතිභාග නිමිත්ත කියන පාවිච්චි කරනවා. මේක හුඟක් කලාට ඔය මේ අටුවා යුගයේදී ඇති වෙච්ච මේ භාවිත වචන ශබ්ද පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති වෙන වචන ටිකක් මේකේ තියෙන්නේ. ප්‍රතිභාග නිමිත්ත එය ආනාපාන නිමිත්තෙන් වෙනස් වන්නේ කෙසේද? ආනාපාන නිමිත්ත කියලා කියන්නේ හැපෙන තැන. ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ කයේ පහසු වෙන පහසුකම් ඒ වගේම නැත්නම් අර මතුවලා පේන ආලෝක ලකුණු මේ හිතේ ඇති වෙන එකලස් ගතිය ප්‍රතිභාග නිමිත්ත වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මන්ට දැන් තව අහන්න විදියක් නැහැ ප්‍රශ්න තියෙනවද කියලා මොකද එකයි වෙලා. ඉතින් අද නම් ත්‍රිවිපදනම වශයෙන් අපිට මේ කටයුතු කරගෙන යෑමේදී එහෙන් අම්මෙච්ච සංවිධානාත්මක සහයෝගී සහයෝගී මතක් කිරීමක් වශයෙන් අදින මේ භාවනා වැඩසටහන ප්‍රවත්වෙන්න අවශ්‍ය පහසුකම් සැලසීමේදී ඒ ටෙන්ට් එකක් අරන් දීලා තියෙනවා මේ ඇස්ට්‍රේනි වීරක්කොඩි මෙනවිය ඊගාට සහභාගීවන් සඳහා ගිලම්පස් අපේ ආදීමේ දායකත්වයේ ටී වීරසිංහ මහත්මිය සහ වීරසිංහ මහතා කියන අයගෙන් කෙරලා තියෙනවා. ඉතින් ඒ අපේ විපදනා වශයෙන් සඳහන් කරන යැත්තට නිරෝගී සුව සැලසේවා කියලා මම හිතන්නේ ඒකට කවුරුත් සාදු කියයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ කායික නිරෝගී සුව නෙවෙයි මානසික නිරෝගී සුවයත් සැලසিলা ඒ සියලු දෙනාටම මේ මෙතන රැස් වෙච්ච බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන්නසේ මේ ජීවිතයේදී මේ ධර්මයේ නියම ඕජාව ධර්ම රසය ලබාගෙන මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනය මේ ජීවිතය තුළම ඒ ධර්ම රසයේ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරන සාන්ත සුඛය ලබා ගැනීමට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි වැඩසටහන නිමා කරන්නයි මගේ අදහස තියෙන්නේ. ඉතින් අදත් විශාල කල්යාණ මිත්‍ර සංගමයක් මෙතන එකතු වෙලා තියෙන්නේ. අර සියලු දෙනාගම තියෙන එකම මේ පිපිතුරු පිරිසිදු අදහස් නිසා සෙනඟට ආපුවාම හොඳට තේරෙනවා අපි මේ නෑදෑ පිරිසක් අතර ඉන්නා වගේ ලොකු එකිනෙකා කෙරෙහි ආරක්ෂාවක් ඒ වගේ මේ කින කලකදී සමාන රුචි අරුචිකම් පවතින ගතිය. ඉතින් ඒක තියෙන අත්‍යවශ්‍යයි සබ්බවහනාට සමග්ගාණන් තපෝසුකෝ කියලා ਸਰවචනාචෝක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ රැස්න සෑම වෙලාවකම අපි අතින් ඒ පවතින ඥාතිත්වයට නැත්තම් ඒ එකිනෙකාට අවශ්‍ය විවේකයේ සලසා දීම වෙනුවෙන් එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති කර ගන්න ඕනේ. ඒ වගේම ලැබුණාට පස්සේ ගෞරවය නැත්නම් ඒ විවේකය පුළුවන් තරම් ඒක සතිය පිහිටවාගෙන තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගන්න ඕනේ. එතකොට තමයි අපි මේ ස්ථානෙට නම්බුවක් කෙරුවා වෙන්නේ, කාලයට නම්බුවක් කෙරුවා වෙන්නේ, ධර්මයට නම්බුවක් කෙරුවා වෙන්නේ, සාසනයට වැඩක් කෙරුවා වෙන්නේ. සාසනේ වැඩ ගන්න ගන්න සාසනයට වැඩක් වෙනවා. එනිසා මේ සෑම සීතු දිනාටම වටිනා කාලයක් විතර මේ ගත කරලා මේ කරන්නේ ඒකෙන් හැම කෙනාගේම කාය සාක්ෂි ලැබීමෙන් ස්ථාන්ට ලොකු ලොකු ශක්තියක් එනවා ඒ ශක්තිය දිගින් දිගට තව තවත් වර්ධනය කර ගන්න ලැබේවා එකිනෙකාට එකිනෙකා ආධාර කරගැනීමෙන් ඉතේ කරගැනීමෙන් ශාසනයටමුත් අපි වැඩ කරලා ශාසනයමුත් වැඩක් කරගෙන අපිට ඒ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් සැපයි සාන්තයි සුන්දරයි දේශනා කරන ලදී පරම ශාන්තිය වාවාස අවබෝධ කරගන්නට අප අපටත් ශක්තියක් ධෛර්යයක් ඵලයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා ඒ වගේම දමරි ආයතනය ඒ කාර්ක මණ්ඩල මේ සඳහන් කරපු ඇත්තෝ ඒ වගේම නම් සඳහන් නොකළ හෝ ඒවා මේ වගේ වැඩවලට අතීත දීපු යම්තාක් පේන්න නොපෙනෙන පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාම ඒකාන්තෙම නිරාමිෂව සතුටු වෙනවා ඇති. අපි ප්‍රාර්ථනා කරනවා යත්තන්ට මේ පින් දක්ලා සාතු කියලා පින් අනුමෝදන් වෙන්නේයි කියලා. ඒ වගේම පෙනෙමින් නොපෙනෙමින් උදව් කරපු යම්තාක් සත්පුරුෂ මණ්ඩලෙ ඉන්නවනම් ඒ සියලු දෙනාම මේ පින සාතු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. සියලුම දෙනාට මේ එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා ඒ වගේම මේ භවයේ හෝ වේවා පෙර භවයේ හෝ වේවා අපි විනිවිද මිය පරිලෝකී යම් තාක් ඥාති පිරිසක් ඉන්නවනම් මේ උදාාර පින්කඳ සාදු කියලා අනුමෝදන් වෙන්න තරම් ඊයත්තන්ට දැනුම අවබෝධය තියෙනවනම් අනේ ඉන්න තැනක සිට මේ පින් අනුමෝදන් වෙලා සැප සාදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉතින් මේ අදාසින් ඔක්කොම එකතුව හෙත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපේ අද දවසේ වැඩමුළුව මෙතනින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එකතුව ගාථා සජ්ජායනා කරනවා. හෙත්තාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං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 සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉදං මේ පුඤ්ඤවන් ආසවක්ඛයාවහං